ශාසනයේ පිහිටලා තියෙන තැන පිහිටලා තියෙන හැටි පිහිටීම ගැන. තේරුණානේ? මොකද්ද ශාසන පරිහාරය? මේ මුළු ශාසනයම පිහිටලා තියෙන්නේ වචන 18ක් මත. මුළු බුද්ධ ශාසනයම පිහිටලා තියෙන්නේ වචන 18ක් මත. ශාසනය පිළිබඳව. ඒකෙදී පද නමයක් අකුසල පැත්තටත් පද නමයක් කුසල පැත්තටත් දෙනවා. අකුසල පැත්තේ පද නමය තමයි මේවා කටපාඩම් කරගන්න ඕනේ නෑ. මේ පස්සේ හැම කෙලෙසයකටම මුල් වෙන හැම වරදකටම මුල් වෙන හැම අකුසලයකටම මුල් වෙන හැම දුෂ්චරිතයකටම මුල් වෙන කෙලෙස් තියෙනවා ඒකට කියනවා මූලක්ලේශ කියලා මේ මූලක්ලේශ හැටියට තියෙනවා කෙලෙස් දෙකක් අවිජ්ජා භව තණ්හා කියලා අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක තමයි අවශේෂ සියලුම කෙලෙස් වලට මුල් වෙලා තියෙන්නේ. ඒ අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක නිසා ඇති වෙනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා ආයි අකුසල ධර්ම තුනක්. ඒ ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්ම නිසා ඇති වෙනවා නිත්‍යයි සපයි ආත්මයි සුභයි කියලා විපල්ලාස හතරක් විපල්ලාස කියලා කියන්නේ විපරිත සංඥා වැරදුණු අදහස් වැරදි සංඥා හතරක් එතකොට මෙන්න මේ පද නමය පද නමය චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය භජනය කරනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය සත්‍යයයි ඔය දුක්ඛ සමුදය ඵලය දුක. දුක කියන එකට එන්න වෙන ක්‍රමයක් නෑ හැදෙන්න වෙන ක්‍රමයක් නෑ මේ පදනමේ යම් වෙලාවක නැති වුණොත් යමෙක්ගේ సంతානයේ දුක කියලා එකක් නෑ ඔය වචන නමෙන් හඳුන්වන ගති යම් තාර්ද කෙනෙක්ගේ సంతානයේ තියෙන ඒ තාක් විද්‍යමානයි මොකද දුක කියන ධර්මතාවය ඒ නිසා මේ පද නමය මත තමයි ලෝකයේ පැවැත්ම තියෙන්නේ. කාම ලෝක වේවා, රූප ලෝක වේවා, අරූප ලෝක වේවා තුන් ලෝකෙම තුන් භූමියේම පැවැත්ම තියෙන්නේ ඔය වචන නමේ මත. මේ සත්‍යයේ සංසාර පැවැත්ම තියෙන්නේ ওই පද නමේ මත. ඊට පස්සේ ඔය පද නමේදී අවිජ්ජා භව තණ්හා කියන කෙලෙස් දෙක අනුසය කියන කෘත්‍ය කරනවා. අපි අහලා තියෙන කේත අනුසය කියලා. එතකොට ලෝභ, දේශ, මෝහ කියන ටික හඳුන්වන පරිඋත්ථාන කියලා. නিত্য සුභ ආත්ම සුඛ කියන විපල්ලාස හඳුන්වන වීතික්කම කියලා. අපේ ජීවිතයේ කෙලෙස් ඔය කෙලෙස් ටික නිකම්ම තියනවා නෙවෙයි වැඩක් කරනවා. වැඩක් ඇස් ඉදිරි පිටට හම් වෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි නොපෙන්වන එක තමයි අවිද්‍යාව. ඒ විතරක් නෙමෙයි අපි කැමති වටිනා කියන දේවල් තියෙනවා ඉන්නවා කියලා හිතේ අපේ නිත්‍යතින්ම හැඟීම් ගතියක් තියෙනවනේ. ඒක තමයි භව තණ්හාව කියලා කියන භවයේ තමන් කැමැති ලබා ගන්න පුළුවන් අතුරු කොට ඉස්ස අතුරු කළ හැකි දේවල් තියෙනවා කියන හැඟීමක් තියෙනවා. ඔය කෙලෙස් දෙක මුල් වෙලා තමයි හිතින් හැම වෙලාවකම ලෝභ සහගතෝ හෝ යමක් සිහි කර කර හැදිරෙනවා. රාග සහගතෝ හිතට හැදිරෙනවා. ද්වේෂ සහගතෝ හිතට හැදිරෙනවා. මෝහ සහගතෝ හෝ හිතට හැදිරෙනවා. මෙහෙම ලෝභ ද්වේෂ මොහ සහගතව හිතනකොට එයාට දැනෙන්නේ නිට්ටිය නැත්තම් තියෙන දෙයක් හැටියට තේරෙනවා සැපවත් වෙන්න පුළුවන් ඒ දේ ලබා ගත්තාම සතුටු වෙන්න පුළුවන් සැපයක් ලැබෙන දේවල් තියෙනවා හැටියට දැනෙනවා. ඒ වගේම සත්ත්ව පුද්ගල ආත්මීය වූ අය ඉන්නා වගේ තේරෙනවා. ඒ වගේම මේ සවිඥානික කයේ අසුබ ස්වභාවයක් දැනෙන්නේ මේ හැම දෙයක්ම සුබයි වගේ තැනකින් තේරෙන්නේ. ඒ හින්දා සැපසහගත අරමුණු හොයාගෙන හෝ යනවා. සුබසහගත අරමුණු හොයාගෙන හෝ යනවා. තියෙනවා කියන අරමුණ නිසා හොයාගෙන හෝ යනවා. ඒ යෑම තමයි කයෙන් වචනෙන් ඒව ලබා ගන්න කටයුතු කරන එක තමයි ජීවිතකම කියලා කියන්නේ. කෙලෙස් අවස්ථා තුනයි අනුසය වීති පරිඋත්ථාන වීතිකම කියනවා. එතකොට ඔය පද නමය වචනය කරනවා අසුරු කරනවා චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍යය. ඔය සමුදය සත්‍යයෙන් ඔය විදිහට ඇත්ත නොපෙන්න වටිනා දේවල් කියනවා කියන හැඟීම මත හිතෙන් ලෝභ දේශ මොහ සහගතව නිමිති පුදවාගෙන ඒ තුල තියෙනවා ඉන්නවා කියලා අපි හැතිරෙනකොට මිදිලා නෑ අපි ජරා මරණ දුක. මිදින්නේ නෑ අපි සසරේ. දැඳිලා අපි ජරා මරණ දුකේ දැඳිලා අපි සසරේ ඒ නිසා මේ සමුදය සත්‍යයේ ඵලය දුක ඊගාවට තව පද නමයක් කියනවා කුසලයේ වචනය කරන ඇසුරු කරන මොකක්ද මේ පද නමය සමතෝ විපස්සනා. සමත විපස්සනා අලෝභ අද්වේෂ අමෝහ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මෙන්න මේ පද නමය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාව විනෝද ප්‍රතිපත්තහනේ තාවිෂය කරන සමහර විට නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ පද නමය චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍ය වචනය කරනවා අසුරු කරනවා මේ මාර්ග සත්‍යයේ ඵලය නිවන මාර්ග දෙක මත තමයි සසරද නිවනද කියන එක තියෙන්නේ මේ මාවත තිබුණු සසර මේ මාවත තිබුණු නිවන කියලා අනිවාර්යෙන් ඒ දෙකකට බෙදෙනවා. ශාසනයේ පිහිටලා තියෙන ওই මාර්ග දෙක මත ශාසනයේ පිහිටලා තියෙනවා කියලා කියන්නේ මාර්ගයක් අවශ්‍ය නිවනක් අවශ්‍ය දුකක් තියෙන නිසා දුක ඇති වෙන හේතුවක් තියෙන නිසායි ඒක පෙන්වන්නයි ඒකෙන් මිදෙන්නයි මාර්ගයකුයි නිවනකුයි පෙන්වන්න වෙලා තියෙන්නේ. එතකොට මේ හතරම ශාසනයේ विद्यमान වෙන්නේ මේ ධර්මතා හතර කෙරේ. නැත්නම් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට එතනදී අනුසය නැත්තම් මූල ක්ලේශ දෙක හැම වෙලාවෙම හිඳෙන්නේ හිඳින්න පුළුවන්කම තියෙන්නේ සමත විපස්සනා කියන ක්‍රම දෙකේ. මූල ක්ලේශ දුරු වෙන්නේ සමත විපස්සනා කියන ක්‍රම දෙකේ. ලෝභ, දේශ, මෝහ කියන ටික දුරු වෙන්නේ අලෝභ, අධේශ, අමෝහ කියන කුසල මූලයකින්. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන විපල්ලාස දුරු වෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන ධර්මයන්ගේ සංඥා විවත්ත පඤ්ඤා කියලා හඳුන්වනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ධර්මතා තුනට පරියාය නමක් තියෙනවා අනවත්ත නාමයක් තියෙනවා මොකද්ද සංඥා විවට්ට පඤ්ඤා කියලා සංඥාවක් පෙරලන සංඥාවක් වටන සංඥාවක් නිට්ටයයි කියන සංඥාව පෙරලන්න නිට්ටයයි කියන සංඥාව වටන්න තියෙන සංඥාවක් තමයි අනිත්‍ය සංඥා සැපයි කියන සංඥාව වටණ්ඩ පෙරලන්න තියෙන සංඥාවක් තමයි දුක්ඛ සංඥාව. ආත්මයි කියන සංඥාව වටණ්ඩ පෙරලන්න තියෙන සංඥාවක් තමයි අනාත්ම සංඥාව. සුබයි කියන සංඥාව වටණ්ඩ පෙරලන්න අයින් කරන්න තියෙන සංඥාවක් තමයි අසුර සංඥාව. ඒ හින්දා මේ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා කියන මේ සංඥා හතර වෙනම නාමයකින් හඳුන්වනවා මොකද්ද සංඥා විවට්ට සංඥා කියලා. එතනදී අපි හොඳට දැනගෙන තියෙන්න ඕන සූත්‍රයක් හෝ ගාථාවක් හෝ දකින්නකොට බලනකොට ප්‍රකාශ කරනකොට මේ සූත්‍රයෙන් සත්‍ය කීයක් ප්‍රකාශ කළා කියනවද කියලා. එතනදී හොඳට තේරුම් ගන්නට ඕනේ ඔය පද නමය පෙන්නඳ තව අනවත්ත නාමයන් බොහෝ දැන් ලෝභය කියන එක පෙන්නඳ ඡන්දය මච්චරි ලෝභෝ එජා පණ්ඩන මේ වගේ නම් සිය ගන්නවා එකට වරක් ඒ කොයි තැනකින් ඔය වචන ටික සූත්‍රයක හෝ ගාථාවක හෝ කොතනක හරි දැක්කොත් තිබුණොත් හඳුනගන්න ඕනේ මේ සම්මුදේ සත්‍යයයි කියන්නේ කියලා. යම් කිසි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයක් හෝ ආයතනයක් හෝ ධාතු හෝ ගැන මතක් කළොත් පෙන්වොත් හැම වෙලාවම දැක්ක යුතුයි මේ පෙන්වන්නේ දුක්ඛ සත්‍යයයි කියලා. ඒරෝ නේද? යම් කිසි ඵලයක් ගත්තොත් ඵලය දැක්ක යුතුයි ලෝකතුළු දුක්ඛ සත්‍යය ඇටියට හේතුව හඳුනාගත යුතුයි සත්‍ය සත්‍යය ඇටියට. අපි කියමුකෝ ඇහැ කියන කියලා ගත්තොත් Taman අත්දැක ගන්න මේ දුක්ඛ සත්‍යයේ කෙටි වචනය. බුදුචාන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයේ කෙටි වචනය. ඇහි ඇතිවීම ධනේද කිව්වොත් ඇහි ඇතිවීම කියනකොට සමුදය සත්‍ය. ඇහි නිරෝධය කියලා කියනකොට අර ඇහැ ඇති කරන හේතුව නැති කරන එකයි පෙන්නන්නේ. ඇහැ නැති කරන මඟ කියලා කිව්වොත් ආර්යසත්‍යය වාදී චතුරාර්ය ඕන දැනගෙන පෙන්වන්න පුළුවන්. ඒ වගේම රූපයක් ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගැන, ගන්ධය ගැන, දිව, රස, කය, පොට්ටබ්බය කියලා කිව්වොත් මේ කිව්වේ දුක්ඛ සත්‍ය ගැන. ස්කන්ධයක් වේවා, ආයතන වේවා, ධාතු වේවා දුක්ඛ සත්‍යයයි. ඉන්ද්‍රිය ගත්තාම ඉන්ද්‍රිය බෙදී යුතුයි. යම් ඉන්ද්‍රියක් තියේ දුක්ඛ සත්‍යයේද ඇතුළත්. සමුදය සත්‍යයේද ඇතුළත් වෙන. මාර්ග සත්‍යයේද ඇතුළත් වෙන ඉන්ද්‍රිය තියෙයි. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයන් දෙකක් වෙනවා. නමුත් හේතුවකින් හටගත්තු ඵලයක් ගත්තාම ඵලය දුක්ඛ සත්‍ය හැටියට මේ යම්ම අකුසලයක් කියලා අපි කියේ අනුසය පරිඋත්ථානේ වීතික්කම කියලා කෙලෙස් අවශ්‍ය කෙලෙස් අවස්ථා තුනක් වෙනවා මේ තුනේ කොයි තැනක් වෙනවා දුක්ඛ සත්‍ය සත්‍ය. එතකතේ හැම සූත්‍රයකම හැම ගාථාවකම චතුරාර්ය සත්‍ය නැහැ. සමහර සූත්‍රයක එක සත්‍යයක් විතරයි තියෙන්නේ. ඊතුරු සත්‍ය තුන දේශකයන් වහන්සේ පෙළදහම් නොඉක්මවා ආධ්‍යාරයෙන් පිරිය යුතුයි. සමහර සූත්‍රයක සත්‍ය දෙකක් තියෙන්න පුළුවන් අනිත් එක ආධ්‍යාරයෙන් පිළිවිය යුතුයි. සමහර සූත්‍රයක සත්‍ය තුනක් තියෙන්න පුළුවන්. ඒතුළු සත්‍ය ආධ්‍යාරයෙන් පිළිවිය යුතුයි. සමහර සූත්‍රයක සත්‍ය හතරම තියෙන්න පුළුවන්. සත්‍ය හතරම විස්තර කළ යුතුයි. සමහර සූත්‍රවල සත්‍යයට අමතරව උපායන් තියෙනවා. සත්‍ය පෙන්නලා ඒ සත්‍යය අවබෝධයට යන්න තියෙන උපක්‍රම පෙන්නනවා. ඒ ඇරෙන්න මේ පිටකේ පුරාවටම වෙන කිසිම පණිවිඩයක් නැහැ. මේ ඕනම සූත්‍රයක් ගත්තොත් ඕනම සූත්‍රයක චතුරාර්ය සත්‍ය හඳුනා ගැනීම හැකියාව තියෙනවා. අපි එකමත කිව්වොත් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපණං හේතම් බුද්ධාන සාසන කියලා ගාථාවක් ගත්තොත් දැන් මේකේ තියෙනවා සබ්බ පාපස්ස අකරණං සියලු පව් කරන්න එපා කියලා කියමු සියලු පව් කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යදයි සම්මුතිය සත්‍යය සම්මුතිය සත්‍යයේ ඵලයේ දුක දුක මේකෙ පෙන්වන්නේ ආධ්‍යාරයෙන් ගත යුතුයි කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං කියන දෙක අයිති මාර්ග සත්‍යයට. අලෝභාග්‍ය සහමෝ කුසල් සචිත්ත පරියෝධපණං සිය සිත පිරිසුදු කරගන්න කියනවා සමත විපස්සනා කියන අර අපි කතා කරමු වචන දෙක. සමත විපස්සනාවෙන් හිත පිරිසුදු කරගන්න අලෝභ සහගත, අද්වේෂ සහගත, අමෝහ සහගත කුසල විචාරකයකින් කියනකොට මෙතන කියනවා මාර්ගයේ ඵලය මේ ගාථාව තුල තියෙන සත්‍ය දෙකයි. මේ ගාථාව තුල තියෙන්නේ සත්‍ය දෙකයි. මාර්ග සත්‍යයයි සම්පි සත්‍යයයි. එතකොට දේශනා කරන දේශකයන් වහන්සේ දන්නවා ඉතුරු ටික අධ්‍යාරයෙන් පුරවන්න සබ්බ පවපස්සක් කරනවා. සියලු පව කරන්න එපා. ඇයි සියලු පව් කරන්න එපා කියලා කියේ. සම්මුතින් සියලු පව් අකුසල කියලා කියන්නේ හේතුවක්. ඒ හේතුයේ ඵලය තමයි දුක. සතර ආය කියලා අපි මිනිස්සු මේ ප්‍රේත අතුරු නිත්‍යං කියලා කිව්වට මේ අකුසලයක ඵලය. ඒ විතරක් නෙමෙයි නිබ්බානස්ස උපනිදාය සබ්බා උප්පත්තිය දුක්ඛති නාම නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති වූ දුගතියකට යනවා මනුස්ස ලෝකෙට සාපේක්ෂව තමයි සතර අපාය දුගතියක් කියලා කියන්නේ නමුත් අවිද්‍යාව භවතණ්හා කියන මූලක්ලේශ දෙක එක සමුදය සත්‍ය කෘත්‍ය කරනවනේ. සමුදය සත්‍ය කෘත්‍ය කරනවා. ඊගාවට දිව්‍ය ලෝකයට සාපේක්ෂව තමයි මනුස්ස ලෝකේ දුක. බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකේ පැවැත්ම දුක. නිවරණ සාපේක්ෂව අරිහත්ත්වයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකේ පැවැත්මක් දුකේ අඳු වැඩිකම් තියේ. ඒ නිසායි දුකට හේතුව තණ්හාවයි කියන තැනින් පැනවි අවිද්‍යාවයි කියන තැනින් පනවන්නේ නැතුව. තණ්හාව තමයි දුක ඇති කරන හේතු තණ්හාවගේ අදුකම මත ඕ තණ්හාවගේ වැඩිකම මත දුක අඩු කරගන්න හෝ වැඩි කරගන්න පුළුවන් තණ්හාව නැතිව දුක නැතිම කරගන්න පුළුවන්. ලෝකෙ තුල භවය තුල තියෙන දුකේ අඩුවටිකම. මිසක කිසිම වෙලාවක සැපක් තියනව නෙමෙයි. දුකේ වැඩිකමට සාපේක්ෂව දුකේ අඩුකම සැපක් හැටියටයි ලෝකෙට පෙනෙන්නේ. තේරුණා? කිසිම වෙලාවක දුකෙන් තොරව වාසය කළම නැහැ කරන්නෙම නැහැ දුකෙමයි කොමාවක් කරුවොත් දැන් ඔබ හන්දලාට ඔහොම කය භාගයක් කෑක් විතර ඉඳගෙන හිටියොත් කකුල රිදෙන්නේ කකුල කකුල රිද රිදෙනකොට හිට ගන්නවා දැන් තීරේ හිට ගැනීම පහසුයි සැපයි වගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකයි වගේ හැබැයි ඔබ වහන්සේලා පැයක් විතර හිටගෙන හිටියෝ දැන් ඒක දුකක් වෙනවා. ඉඳගෙන ඉඳලා හිටගත්තා කියලා කියන්නේ හිටගෙන ඉන්න දුකේ ආරම්භය පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න දුකේ දැඩිකමට සාපේක්ෂව හිටගත් දුකේ ඒ ඉරියව්වේ ආරම්භය වෙන්නේ අපිට සැපක් හැටියට. ඒක දැන් පැයක් විතර ඉන්නකොට දුකක් ඕන පැහැදිලි කරනකොට ඒක දුකක් බව තේරෙන්න ටිකක් වෙලා යනවා. ඊට පස්සේ ආපහු වහන්සේලාට තේරෙයි දැන් ඉඳගෙන ඉඳීම අපහසුයි දුකයි කියලා තීරණය කළා හිතගත් වහන්සේලා දැන් මේ වහන්සේලාට හිතගෙන ඉන්න දුකේ දුකට සාපේක්ෂව දැන් පෙන්නයි ඉඳගෙන හිටියොත් සැපයි කියලා ආයෙත් ඉඳගන්න. ඉස්සෙල්ල තමන්ම දුකයි කියලා අපහසුයි කියලා තීරණය කරපු ඉරියව්වටම ආපහු වෙනවා මේ දුකට සාපේ. දැන් ඉඳගෙන ඉන්න එක පහසු හිටගෙන ඉන්න එකට වඩා. දැන් ඉඳගෙන ඉන්න දුකේ ආරම්භයේ පෙනෙයි හිටගෙන ඉන්න දුකේ රළුකමට සාපේක්ෂව ඉඳගෙන ඉන්න දුකේ ආරම්භ අවස්ථාව පෙනෙයි දුක සැපහැදී. මේ වගේ ලෝකයේ කියලා කියන්නේ දුකේ අඩු බව සැප හැටියට පෙන්වනවා මිසක ලෝකයේ කිසි කලක සැප කියන ධර්මතාවයක් අත්විඳලා තියෙනව නෙමෙයි. තම තැනකදීම ඒකයි වෙලා තියෙන්නේ. දුකේ නැතිකම දුකේ අඩුකම සැපච්චේට දැක්කේ. එතකොට මෙතනදී නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති දුකති කියලා කියන්නේ මේ අකුසල සද නමය අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් ටික ටික ටික ටික ගෙවෙන ක්‍රමයක් තියෙනවා. ගෙවෙනවා. එකපාරට නැති වෙන්නේ වලකට පැනනා වගේ. මේ කොහොම හිත වඩලා වඩලා එකපාරටම නිරෝධය අරමුණු කරුවේ කියලා නිරෝධයට යන්න. නමුත් එහෙම ක්‍රමයක් නෑ. අනුකුබ්බ කිරියා අනුකුබ්බ සික්කා අනුකුබ්බ පටිපදා මේ ශාසනය තියෙන්නේ මහා සාගරයට උපමා කරලා පෙන්වෝ වගේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් මේ අනුපූර්ව ශික්ෂාවක් ඒකෙන් අකුසල පක්ෂයේ පද නමය අපි දැක්කා අනුසය පරිඋත්ථානේ දීතික්කම කියලා කොටස් තුනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනය පිටකය නැත්තම් සීලය මෙන්න මේ වීතික්කම කියන කොටස නවත්තනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර කියන කොටස නැත්තම් සමාධිය, ලෝභ දේශ මොහ කියන මේ පරිඋත්ථානය නතර කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ අභිධර්මය නැත්තම් අතිපඤ්ඤා කියන කොටස අනුශය කියන එක නැති කරනවා. අර අවිද්‍යාව බව තණ්හාව කියන එක නැති කරනවා. අනුශය බව තණ්හා කියන එකේ අනුශයත් රාග දේශ මොහ කියන එකේ පරිඋත්ථානයත් නිට්ටයයි සපයි ආත්මයි සුභයි කියනක විපල්ලාස දීතික. විපල්ලාස නතර කරන්ද සීලේනොත් රාග දේශ මොහයන්ගේ අවදි බව නැති කරන්න සමාධියනොත් ඒ ක්ලේශ අනුසේම මූල ක්ලේශ ටිකම නැති කරන්න ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාවක් පනවල කියන්නේ මේ පද නමය අනුක්‍රමයේ ගෙවීමට යන්න. ඒ සඳහා උපකාරක ධර්මතා තමයි විනය පිටකේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ කියලා කියන්නේ. විනය පිටකයෙන් කරන්නේ විපරිත සංඥා ඇතුව කය වචන දෙකකින් වැරදි කිරීම නවත්තන්න ශික්ෂණයක් ඇති කරනවා. වීතික්‍රමේ නවත්තනවා. සීලය ඇති කරනවා. විනය පිටකයෙන් කරන්නේ වීතික්‍රමය. සූත්‍ර පිටකයෙන් කරන්නේ චිත්ත සමාධිය. මුදුවට සූත්‍ර ඉගෙන ගන්නකොට සූත්‍ර සත්‍යයන කරනකොට ආවර්ණීය ධර්ම ටික ටික ටික ටික අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙනවා. චිත්ත සමත්‍යයක් වඩන්නේ කොහොමද? වඩා ගන්න ආකාරය මොකක්ද කියලා ඒකේ සූත්‍රවල පැහැදිලි කරනවා. පැහැදිලි කරලා දෙනවා. එනිසා සූත්‍ර පිටකයෙන් අනුග්‍රහය දක්වනවා පරිඋත්ථානය කියන කෙලෙස් ටික අයින් කරන්න සමාධිය උපදලා. අභිධර්ම පිටකේ අවිද්‍යා භවතණ්හා කියන යම් කෙලෙසයක් අපේ පවතින යම් ස්කන්ධයක ආයතනයක ධාතුවක ඒ ස්කන්ධයන්ගේ ඒ ධාතුන්ගේ ඒ ආයතනයන්ගේ සැබෑම ස්වභාවය පෙන්නලා යතහ භූත ඌ දේ ඌ විදිහට පෙන්නලා අවිද්‍යා භවතණ්හා කියන මූල ක්ලේශ දෙක අයින් කරවන්න උදව් වෙනවා. ත්‍රිශික්ෂාවක් තියේ සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් කියන්නේ කෙලෙස් වල තියෙනවා අනුසය පරිඋත්ථානීය වීතික්‍රම කියලා මෙන්න මේ කෙලෙස් අවස්ථා තුන නතර කරගන්න නතර කරන්ද ක්‍රමෝපායම් තුනක් තමයි සීල සමාධි ප්‍රඥා. ඒ සීල සමාධි ප්‍රඥා කියන චිකේදී කොහොමද කෙනෙක් සිල්වත් වෙන්නේ මොන විදිහටද සිල්වත් වෙන්නේ කොහොම කොහොම සිහිලේ අර්ථ දැක්විය හැකිද කියන කාරණාව තමයි විනය පිටකය හරහාම පෙන්නන්නේ. සිල්වත්කම. විතික්කණය නතර කරගන්න සිල්වත් වෙන්නේ කොහොමද කියන එක තමයි විනය පිටකයෙන් පෙන්නන්නේ විනය පිටකේ වචනය කරනවා ත්‍රි ශික්ෂාවේ මොකද්ද? සීලස්කන්ධය. සූත්‍ර පිටකයේ හරහා චිත්ත සමාධියක් ඇති කරගන්න හැටි අපි කොහොමද සතිපට්ඨාන භාවනාවක් අත්හම සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨානට ආරම්භණය කියන්නේ මොකද්ද? කියලා ඊට පස්සේ සතිපට්ඨානය මානසිකාරය මොකද්ද? සතිපට්ඨානය ගැන පෙන්වලා බෙදලා සිහිය පිහිටුවා ගන්න ලෝභ දේශ දෙක විනය ලෝකයේ අවිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක ඉක්මන විදියට කය ගැන බලන්න වේදනාව ගැන බලන්න එක්ත ගැන බලන්න ධර්මයන් ගැන බලන්න කියලා මේ වගේ උපදෙස් ටික දෙන්නේ සූත්‍ර පිටකේ ආහා කියන සූත්‍රවල ඒකින් කරන්නේ ඇස් ඉදිරි පිටට පහළ වෙන ධර්මයන්ගේ ඇත්ත පෙන්නනවා කියන එක විනය ලෝකයේ අපේක්ෂා දුමනස ලෝභ දේශ දෙක සංසිඳවනවා කියන කාරණාවක් විතර මේ මට්ටමේ සුත්තික දිවේ. ඊට පස්සේ අභිධර්ම පිටකයේ තමයි අවිද්‍යා භවතණ්හා කියන මූල ක්ලේශ ටික අවිද්‍යා භවතණ්හා කියන සියලු කෙලෙස් වලට මුල් වෙන අනුසය කෘත්‍යය අවිද්‍යානුසය භවරාගනුසය කියන තැන දක්වාම අනුසය කෘත්‍ය කරන අවිද්‍යා භවතණ්හ කියන මේ කෙලෙස් දෙක ඉදෙන්නේ ප්‍රඥාවෙන්. ලෝකෝත්තර මාර්ගයේ සමාධිතිය. ඒකට පූර්ණ අනුග්‍රහය 100%ක්ම අනුග්‍රහය දක්වන්නේ අපිට. මේ ත්‍රි ශික්ෂාවට උපකාර පිණිසයි විවිධ පරියප්තියක් තියෙනවා. ත්‍රිපිටකයක් එන්නේ පිටක තුනක් තියෙනවා. පිටක තුනක් තියෙනවා ශ්‍රී ශික්ෂාවක් සඳහා ශ්‍රී ශික්ෂාව මොකකටද දුක ඇති කරන හේතුව ජීවිතයේ අවස්ථා තුනක පවතින නිසා පැහැදිලිද කියන එක අනුසය පරිඋත්ථානයේ ඉති. මෙන්න මේ තුන් අවස්ථාව සම්පූර්ණ සමුදය සත්‍ය වචනය කරනවා ශ්‍රී ශික්ෂාව වනවා කියලා කියන්නේ ත්‍රිපිටකේ ඉගෙන ගන්නවා ත්‍රිපිටකේ දරනවා කියලා කියන්නේ ශ්‍රී ශික්ෂාව පුරනවා කියන එක. ශ්‍රී ශික්ෂාව පුරනවා කියලා කියන්නේ අන්නර හේතු නමය නැත්නම් දුක ඇති කරන සමුදය ප්‍රහාණය කරනවා කියන එක. ඒකයි මේ ත්‍රිපිටකයේ ඉගෙන ගන්නකොට නැත්නම් ශ්‍රී ශික්ෂාවේ හැතිරෙනකොට නිවන් දකින්නවා දුකින් මිදෙනවා කියන තවකටම කියන්නේ. ඒ වගේ විශේෂ. එතකොට ඒ නිසයි මේ පිටකය කියන එක වටින්නේ කියන කාරණාව දැනගන්න හැම වෙලාවෙම පිටකේ අනුග්‍රහය දක්වලා තියෙනවා ඒ ඒ ඒ ධර්මතාවය මේකදී 84000ක් ප්‍රභේද වූ ත්‍රිපිටකයේ විනය ස්කන්ධ වශයෙන් ගත්තහම 21000කුත් සූත්‍ර ස්කන්ධ වශයෙන් ගත්තහම 21000කුත් 42000යි තියෙන්නේ. අභිධර්ම පිටකේ 42000ක් ත්‍රිපිටකයේ මේ තුනම 84000ක් ධර්මස්කන්ධය කියලා කියනවා. මේ සාසනේ වැඩි ප්‍රභේදයක් තියෙන්නේ වැඩි විභජනයක් බෙදීමක් තියෙන්නේ වැඩි මතු කළ දීමක් තියෙන්නේ සමාධිය. අපි හිතාගෙන ඉන්නේ අපි ධර්මයේ හරි ගැඹුරුයි. නමුත් ඒකේ ක්‍රමය හොයාගන්න. දැන් යම් කිසි දෙයක් මාත්‍රිකා කළා ඒක පදින් පදේ හොඳට හොඳට හොඳට එකින් එක එකින් එක එකින් එක එකින් එක අපි කියන පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කිව්වහම වහන්සේලා සමාජ මොකද්ද පංච උපාදානස්කන්ධයේ දුකයි කියන්නේ කිව්වේ ජීවිතේ තේරෙන්නේ නැත්තම්. ඕක තව ටිකක් ලිහිල් කරලා ලිහිල් කරලා ලිහිල් කරලා දෙනවා කියන එක ලේසිද අමාරු. ලේසි කරලා දෙනවද අමාරු කරලා දෙනවද? ලේසි කරලා දෙනවා නේ. ඒ වගේ අභිධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලේසි කරලා දෙන එකක් මිසක අභිධර්මය අමාරු නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි කියමු පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා මතක් කළාම සූත්‍ර ක්‍රමයට මතක් කරන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? කියලා වහම ඒකත් මතක් කරන සූත්‍ර ක්‍රමයේදී රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන ඉතින් හරි විස්තර කරන්නේ නමුත් උභහන්සලා රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තව නොගැඹුරු කරගන්න ඕනේ නෝ තව පැහැදිලි කරගන්න ඕන. එතනින් එහාට තියෙන අභිධර්ම අභිධර්මයේ රූපකාණ්ඩය අරගෙන රූපය කියලා කියන්නේ රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා ලිහලා ලිහලා ලිහලා ලිහලා ලිහලා කෙනෙකුට දරන්න පොඩි ළමයෙකුට උනත් දරන්න පුළුවන් මට්ටම දක්වාම ලිහනවා. එහෙම ලෙව්වහම ගොඩාක් පැතිරලා විසිරලා තියෙන හින්දා ගොඩක් වගේ පේනවා. එතකොට ඒ තරම් ලෙහල දුන්නහම ඒක අමාරුද ලේසිද? ලේසි. අභිධර්මයෙන් තමයි මේ සම්මාදිට්ඨිය ලේසි කරලා දෙන්නේ. නමුත් එතකොට ප්‍රභේද ගොඩක් වෙලා. ඒ කියනවා රූපේ විසිරලා තියෙන, පැතිරලා තියෙන හැම තැනක්ම පෙන්වන්න වෙනවා. රූපේ ප්‍රභේද වශයෙන්, කාරණා වශයෙන් 328 ආකාරයකට පෙන්වනවා. අපි කියන්නේ වේදනාව ගත්තොත් වේදනාව පරියාය වශයෙන් ක්‍රම වශයෙන් 1950 ගණක් වෙනවා. ඒ පෙන්වහම තමයි ඒක ඔක්කොටම ඕනේ නෑ. නමුත් මේ අභිධර්ම පිටකයෙන් කරන්නේ නොතේරෙන සූත්‍ර ක්‍රමේ පෙන්නපු වචනයක නොතේරෙන අර්ථය නොගැඹුරු කරනවා. නොගැඹුරු කළා හාත්පස පෙන්නනවා. හාත්පස පෙන්නනවා. එනිසා අනිවාර්යමයි මේ සී ශික්ෂාවට පිටකෙම අවශ්‍යයි කියන කාරණාවට දෙකේ නිසා පිටකේ කියන ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ එතකොට ඔය අර්ථය දරන්ද ත්‍රිපිටකයක් තියෙන්නේ මොකටද මේ පිටක තුනකින් කරන කෘත්‍ය මොකක්ද කියන එක එතකොට අපි දන්නවා. විනය පිටකයෙන් සූත්‍ර පිටකයෙන් අභිධර්ම පිටකයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාක අනුග්‍රහය දක්වනවා කියනවා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවක් ඇයි පනවන්නේ අපිට නිවනට? වහම දුක ඇති කරපු හේතුව තියෙයි තුමාකාරයකට. අනුසේ විචිකමේ පරිඋත්තරණය කියලා මෙන්න මේ අනුක්‍රමයෙන් ගෙවාලීම පිළිස. කිසි විලාවක ඔබ වහන්සේලාට පුළුවන් කමක් නැහැ අවිද්‍යාව භවතරණහ කියන මූල ක්ලේශ දෙක හිදී. කිසි කෙනෙකුට බෑ. මේ මට්ටමේ. අවිද්‍යාව භවතරණහ කියන මූල ක්ලේශ දෙක හිඳෙන්නේ අරිහත් මාර්ගය. කෙලින්ම පුතච්චන මට්ටමේ හිටපු කෙනෙක් අරිහත් මාර්ගයේ වඩනවා කියන එකක් වෙන්නේ ඒට මෙහා එයාට වෙනව මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල විතරකයන්ගේ ඉපදීම අයින් කරන්න. ලෝභ දේශ මොහ අකුසල විතරකයන්ගේ විතරකයන් අයින් කරනකොට මේ සාසන සමාධිය කියනකෙත් අනාගාමී කියනවා. මහණේ ලෝභය නම් එක ධර්මයක් දුරු කරව මම ඔබට අනාගාම ඵලයේ පිණිස අප වෙනවා. මහණේ ද්වේෂය නම් එකම එක ධර්මයක් දුරු කරව අනාගාම ඵලයේ පිළිබඳ මම ඔබට අප වෙනවා. මහණෙනි මෝහය නැමැති මේ එක්ම ධර්මය දුරු කරව අනාගාමී ඵලයේ පිණිස මම ඔබට අප වෙනවා කියලා තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර තියෙනවා. ලෝභ දේශ මෝහ කියන මට්ටම නැති වෙනකොට අනාගාමී. එතකොට තමයි අන්න මූලක් දේශ දෙකෙන් දින්න පුළුවන් මට්ටම අධික මාර්ගී සම්බ වෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන මට්ටම හරියම ආකාරයේ පල්ලාට දෙන ක්‍රම තියෙනවා. අපි කියමු ඕරම් භාගයේ සංයෝජන ටිකේ මේ ඔක්කොම ටික තියෙනවා. එයාට ගත්තාම එතකොට අර කෙලෙස් ටික අනිවාර්යයෙන්ම තියෙනවමයි. මූලක්ලේශ දෙකයි ලෝභ දේශ මොහයි වලින් පස්සේ ඇතිවෙන නිත්‍ය සැපයි ආත්මයි කියන ටික මතයි අපේ ජීවිතයේ තියෙන්නේ. කාම ලෝකී කෙනාගේ ජීවිතයේ තියෙන්නේ නිත්‍යයි. ඒ කියන්නේ සිහි කෙරුවත් ඒ දේවල් ඒ අය තියෙනවා ඉන්නවා බලන්න ගියත් සිහි කරපු දේවල් තියෙන තියෙනවා සිහි කරපු අය හිතෙන් හිතුවත් ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් කනෙන් යහුවත් ඇති බවක්ම හම්බ වෙනවා මිසක නැති බවක් හම්බ වෙන්නේ නැහැ. මේ මට්ටමට තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. දැක්කපු අහපු හැම දෙයක්ම ඇති බව තමයි අපිට තියෙන්නේ. ඔකට කියනවා නිත්‍ය සංඥාව කියලා. අනිත්‍යයි. අනිත්‍යයේ නිත්‍ය සංඥාවක්. ඒක අපේ විපරිත සංඥාවක්. උපල්ලාස. දුකයි. මේ තියෙනවා ඉන්නවා කියන දේවල් අරඹයා ඇති වෙනෝ නම් ඇති වෙන්නේ යම් තාක් නිന്ദා පහස ඇනුම් දනුම් තාඩන පීඩන ඒ වගේම රාගකින්න දේශකින්න මෝහකින්න මේ වගේ මේවා අරමුණු කරගෙන දුකමයි උපදින්නේ දුකමයි ගෙනන්නේ ජාතිකින්න ජරාකින්න ව්‍යාධිකින්න මරණකින්න සෝකකින්න පරිදේවකින්න පායාසකින්න රාගකින්න දේශකින්න මෝහකින්න කියලා 11කින්නකින් අවිදේ කරලා තියෙනවා මේ 11 ආකාරයකින් ඇවිලීගෙන තියෙන ලෝකය ඉති ඇති තියෙන ලෝකේ දුක නමුත් අපිට දුක පේන්නේ දුක දැනෙන්නේ හිතෙන්නම සැප දේවල් කී සැප විඳ හැකි සැප විඳින්න පුළුවන් ගත්තොත් ලබා ගත්තොත් සැපවත් වෙන්න හැකිමයි කියන තැනින් තමයි පේන්නේ මොන විදිහට දුක්ඛාර්ථය පෙනෙන්නෙම නැහැ, පෙන්වන්නෙම නැහැ. මේ ලෙඩ රෝග හැදිලා තමන්ගේම මලමුත්‍ර ගුලේ වැසිලා අනුන් විසින් කවරන පොවන නාවන අන්දන පලන්දන අය දකින්න. ඒබඳු ප්‍රවැත්ම දුකයි උරු ප්‍රවැත්ම මම ඉක්මෝල නැහැ මටත් ওই දුක එන්න පුළුවන් දැනෙන්නෙම නැහැ. තේරෙන්නේ එයා ලෙඩුනට මං එහෙම වෙන්නේ වගේ තැනකින් තමයි හිටියේ. ඒ වගේ දුක දැනෙන්නේ නැත්තට. ඒ වගේම මේ හැම අවිඥානික අවිඥානික වස්තුවකම යථාර්ථයේ හේතු ප්‍රත්‍යක්ෂව හටගන්න අනාත්ම හේතුකින් හටගන්න ධර්මතා. අපි සත්‍ය පුද්ගලයේ කියන තැනක තියෙන අනාත්ම ධර්මතා හයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතු අවරාග ධාතු කියලා ඒ ඇතුළු කරගෙන විඥාන ධාතු පවතී. එතකොට මේ සය ධාතුව තියෙන කෙනක අපිට තේින්නේ පුද්ගලෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා ආත්මයක් තියෙනවා වගේ. ඒ වගේම මේ ශරීරයෙන් අපේ යමක් යමක් ගලන්නේ නම් දුගද වූවක් පිළිකුල් වූවක් අසුබ වූවක් අසාර වූවක් තමන්ටම පේනවා තමන්ගේ ශරීරයෙන් වෙනුන් දෙයක් අරගෙන ඉබින්ද තුරු කරගන්න තරම් සුබදායක එකක්වත් මේ ශරීරයෙන් පිටට යන්නේ නැහැ. එහෙන් ගත්තොත් කබ ටිකක්, කොටු ටිකක්, කුණු කෙල ටිකක්, කන් කුණු ටිකක්, මුත්‍රා ටිකක්, අසුචි ටිකක් යමක් යමක් පිටට ගලයි නම් අසුචියක්මයි ගලන්නේ. නමුත් ඒක තේරෙන්නේ වැටුණු ටික අසුචි නමුත් තියෙන ටික හොඳයි වගේ තමයි තේරෙන්නේ. සුභ සංඥාවක් තියෙනවා. ඔය මත තමයි ඔය ධර්මතා හතර මතයි අපේ සියලුම ක්‍රියාකාරකම් ටික තියෙන්නේ. විනය පිටකෙන් සීලේ පිහිටලා සමාධිය උපකාර කර කර නුවණින් අභිධර්ම ටිකේ තියෙන කරුණු අරගෙන සම්මර්ෂණය කළා. මෙහෙම කරද්දි කරද්දි කරද්දි කරද්දි පිරෙන්නේ සීලය. සීලය පිරුණාම කය වචන දෙක නිත්‍යයි සුභයි ආත්මයි කියන ගති ටික ටික ටික ටික නැතිලා ඒව ලබා ගන්න ඕනේ ඒවට යන්න ඕනේ කියන ගතිය ටික ටික ටික ටික ටික ටික හිතෙනවා. අද වෙලා කාමයේ අනු යන ගතියම නතර වෙච්ච දවසක තමයි කාම වස්තු සිහි කර කර උපදින ලෝභ දේශ මොහ කෙලෙස් පරිඋත්ථානය කියන කරතර වේ. ඒ සික්කම නතර කළාම තමයි මානසික අධිතික ඒකේ ලෝභ දේශ මොහ ගති අඩු කළාම තමයි ස්පර්ශ ආයතන හයේ පවතින සැබෑම ස්වභාවය ඥාන දර්ශනයේට ඔන්න ඔය වගේ අපේ නිවන් මඟ කියන එක තියෙන්නේ සහේතුක ධර්මතාවයක් බලාගෙන. මේ වගේ ගමන මඟ. නිට්ටයයි සැපයි ආත්මයි කියන තැනක ඉන්න අපි මේ අනුශේ භවතණ්හා වගේ කියන සිරෝලක තියෙන ඵලයක් බලාපොරොත්තු නොවිය යුතුයි. හැබැයි එතන අපේක්ෂාව නොහලයි. මේ ගමන් මඟ අවසන් වෙන්නේ අවිච්ඡා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක සම්පූර්ණ ගෙවුණු දවසට ගෙවුණු තැන. ඒ තැන දක්වාම මේක යන්න වෙනවා. ඒ නිසා මේක බොහෝම උපායශීලීව උපක්‍රමශීලීවම කටයුත්තක් විනා හදිස්සියට කලබලයට කරන්න පුළුවන් එකපාරට ඉදකට පයින්නම් වගේ කරන්න පුළුවන් දෙයක් උපාය ඉතින් ඉස්සෙල්ලාම අපිට පෙන්වන්න දෙනවා නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියා හිත අරමුණු කරන අරමුණු කරන අරමුණක් අරමුණක් ගානේ නෑ තියෙන්නේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් අසුභ දෙයක් කියන එක පෙන්වන්න වෙනවා ඕක පෙන්වන්න තමයි මේ හිත වඩන්නේ ඒක පෙන්වන්න තමයි නුවණ උදව් කරගන්නේ මේ මේ වෙලාවේ නුවණින් බලන්නේ අපි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මේ විපල්ලාසට කියන්නේ කොහොම කරනකොට මෙහි පිරිසිදු වෙන්නේ මොකද්ද? සත්ත්ව විසුද්ධිය මුල් වෙන්නේ මොකද්ද? සීල විසුද්ධිය. සීලය තමයි මෙහෙම කරද්දි කරද්දි පිරිසිදුවේ. සීල විසුද්ධිය. සීල විසුද්ධිය පිරෙනවා පිරෙන්න පිරෙන්න පිරෙන්න පිරෙන්න වෙන්නේ මොකද? නීවරණ ධර්ම අඩුයි. පරිඋත්ථානය අඩු වෙනවා. එතකොට එනවා මොකද්ද? නීවරණ ධර්ම සුදු වෙනවා. නීවරණ ධර්ම දුරුනහම ඔන්න චිත්ත විසුද්ධිය චිත්ත පිරිසිදුයි. ඒක එයාට කරන්න තියෙන්නේ තව ටිකමයි. අරතිකම කරනවා කරනකොට සිල් පිරෙනවා සිල් පිරෙනකොට සිල් ඒ නීවරණ ධර්මාලි නීවරණ ධර්මානුවත් කරන්න සාමාර්ථිකමයි. උපදින උපදින ආරමුණු වල දැන් ওই විදිහටම පෙන්නනවා දැන් විපල්ලාස නැහැ. නමුත් ඒ ওই විපල්ලාසයන්ගෙලු ගෙවෙන ක්‍රම තියෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන සතර විපල්ලාස ගැඹුරු වැඩි තමයි කියන ක්‍රම. කවන්නේ තේරුම් අරගන්න කොහොමද දෙයක් තියෙනවා කියලා. සංඥා චිත්ත දිට්ඨි කියලා ක්‍රම තුනකින් වැඩි වෙනවා ඔය අතර. එතකොට විපල්ලාස 12ක් වෙනවලු. ඒ කියන්නේ නිට්ටයයි කියන සංඥාව කුටි නිට්ටයයි කියන හිත කුටි නිට්ටයයි කියන දිට්ඨිය කුටි අනිත්‍යයි කියන සංඥාව කුටි අනිත්‍යයි කියන සිත්‍යත්‍ය අනිත්‍යයි කියන සැපයි කියන සංඥාවකුත් තියෙයි. සැපයි කියන චිත්තයක් තියෙයි, සැපයි කියන දිට්ඨියක් තියෙයි. ආත්මයි කියන සංඥාවකුත් තියෙයි, ආත්මයයි කියන චිත්තයක් තියෙයි, ආත්මයයි කියන දිට්ඨියක් තියෙයි. සුභයි කියන සංඥාවක් තියෙයි, සුභයි කියන චිත්තයක් තියෙයි, සුභයි කියන දිට්ඨියක් එතනදී දික්ක සම්පන්න පුද්ගලයාට අනිත්‍යදී නිට්ටයයි කියන සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය, කිට්ටි විපල්ලාසය තුනම නැහැ. අනාත්මදී ආත්මයි කියන සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය, දිට්ඨි විපල්ලාසය තුනම නැහැ. දුක්ඛේ සැපයි කියන ditthi විපල්ලාසය නැහැ සංඥා විපල්ලාසය චිත්ත විපල්ලාසයයි ඊතෝ. අසුබදේ සුබයි කියන ditthi විපල්ලාසය නැහැ සංඥා විපල්ලාසයයි චිත්ත විපල්ලාසයයි ඊතෝ. ditthi සම්පන්නව පුද්ගලට විපල්ලාස හතරක් ඉතුරුයි දුක් සැපයි සුබයි කියන හිත තියෙන සංඥාව කියනවා. නමුත් ditthi නැහැ අර නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දේවල් බාහිර තියෙනවා කියලා දැක්මකුත් නැහැ. මෙයා හොඳට දන්න ස්පර්ශ ආයතන අය ශුන්‍යතාවයක්මයි කියන එක දන්නවා ආත්ම වෙල තියෙන්නේ කෙලෙස් ටිකේ මත පතිත කරලා පුද්ගල භාවයක් හදාගෙන මිසක පුද්ගලෙක් ඉන්නව නෙමෙයි කියන දර්ශනය එයා පැහැදිලිව. ඒ හින්දා ආත්මීය වූ දෙයක් තියෙනවා කියලා එයාට සංඥාවකුත් නැහැ, චිත්තයකුත් නැහැ, ධිට්ඨියකුත්. ඒ වගේම හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එකට නුවණයි කියනා වූ නිට්ටි වූ කිසිම දෙයක් කියනවා කියන සංඥාවක් නැහැ කිච්චයක් නැහැ දිට්ඨියක් දුක්ඛේ සැපයි අසුභදී සුභයි කියලා දිට්ඨිය දිට්ඨියක් නැහැ හැබැයි අර කෙල් හතර තියෙනවා. අවියත්ය දක්වාම ඔය හතර තමයි යන්නේ. විපල්ලාස අමුතු. ඒ නිසා કોઈ සීලයක පිළිතලා අපි ඔහොම වඩනකොට සමාධියත් මේ වෙලාවේ සීලයට අනුග්‍රහය දක්වනවා. ප්‍රඥාවත් සීලයට අනුග්‍රහය දක්වනවා. අනුග්‍රහය දක්වලා සීලය පිරිසුදු කරනවා. අර ටිකෙන් අනුග්‍රහය දක්වලා පිරිසුදු වෙච්ච සීලය අනුග්‍රහයනොත් හිත පිරිසුදු කරනවා ඊට පස්සේ. නීවරණ ධර්ම පිළිවෙල. ඒකයි මේ සීලයට සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ. හිත පිරිසුදු වුණාම නීවරණ ධර්ම දුරු වුණාම දිට්ඨි විකෘතිය ඇති වෙනවා අපි ඔය පිරිනවා කියන තැනක නාම රූප දෙකක් තියෙන්නේ සබ්සිත් පුද්ගලෙක් ඉන්නවා නෙමෙයි නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා කොච්චර කිව්වොත් තාම අපිට පේන්නේ නැහැ. ඇහැට පේනවා කියන තැනක පටිආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වූ අවකාශ ධාතු අවකාශ රාශිය භූමිකේ ඔය කය අසු කරගෙන පවතින සිතේ තියෙන චිත්තචෛතසික ටික නිසා මේ කය ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන පුද්ගලයේ චින්තනක නාම රූප ධර්මයක පැවැත්මක් කියලා කිව්වොත් අපි දන්නේ නැහැ. ඕමෝ ජීවන ධර්ම දුරු වෙච්ච දවසට මේ සත්‍ය පුද්ගලයා කියලා අපි කතා කරන තැනදී තියෙන නාම රූප ධර්මයක් නේද කියලා උඩට කියන දවසක් ඒත් එයා අර්ථිකමයි කරන්නේ සීලයක පිළිතලා සමතක මතහනකින් වඩ වඩ අර ඇත්ත ඇත්ත ඒ ටික නම් ටිකමයි කරන්නේ සීලයට කළත් ඒ ටිකමයි ඒ ටික නිසා සීලය කරන ඒ ටිකම කරනකොට ඒ ටිකේ සීලේ අනුග්‍රහය දක්වලා හිත පිරිසිදු වෙනවා ආපහු ඒ ටික කරනකොට සීලයේ හිත පිරිසිදුකමයි දෙකේම අනුග්‍රහය දක්වලා දිට්ඨිය පිරිසිදු කරනවා දැන් කිසි කලක සත්‍ය මරණයන් මැත්තේ උපදීද සත්‍යයන් මරණයෙන් පස්සේ උපදින කොලේ උපදීද අපි කොහෙන්ද ආවේ කියලා දිට්ඨියක් නෑ මොකද මේ නාම රූප දෙක නම් තියෙන්නේ අනාත්මයි එහෙනම් මේ ඒ නාම රූප දෙක යත් නොදන්නාකම එක පුද්ගල භාවයක් හදාගෙන පරිහරණය කරනවා මිසක ආව පුද්ගලෙක්ව ජන පුද්ගලෙක්ව දිනනවා නෙමෙයි කියලා හොඳට පේනවා යාට ඒ කරනකොට කාංකා විතරයි කෙසේ දෙකේ හේතු කියන්නේ සැක සංකා උබ්බන්තේ කංගති අපරද්දේ කංගති උබ්බත් අපරද්දේ කංගති කියලා මේ සැක සංකා ඔක්කොම ටික දුරු වෙනවා ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශනයි මග්ග නොමග්ග දෙක හොඳට පැහැදිලි එයාට සසරට යන මාර්ග මෙන්න මේක සසර මෙදින් යන මාවත මෙන්න මේක කියන එකට උත්තර පැහැදිලි. ඊට පස්සේ සසරෙන් මිදෙනදී මිදීම සඳහා අකණ්ඩ වෙන මෙන්න මේ tikai මම කටයුත්තේ කියලා ප්‍රතිපදා විගාව හොඳට පැහැදිලි වෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශනය. ඊට පස්සේ ඥාන දර්ශන සුද්ධිය කියලා කියන්නේ ඌගේ ඌ හැටියට ඇත්ත ඇති හැටියම පෙනේ. ඒ පෙනීම නිසා කලකිරෙනවා කලකිරලා නොවැළෙනවා නොවැළිලා කෙලතුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදෙනවා. මිදුණා මිදුණා කියලා නොවැළෙනවා. මේ ත්‍රි ශික්ෂාව හරහා වැඩෙන්නේ සත්‍ය විසුද්ධිය. හැබැයි ඒක අනුක්‍රමයි. මේ වගේ The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.